මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවශ්නුක ශීලය සමාදන් වෙන নমස්කාරය කියන්නේ. Thank you. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි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 කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා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 තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං අජිනාති සදහවත් පින්නතුනි තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේ අනුත්තර ධම්මරාජ කියන උපපදයෙන් තමන් වහන්සේව ලෝකයාට හඳුන්වා දුන්නා. ධර්මය තුල යම්කිසි උත්තරීතර ජයග්‍රාහී බවක් තිබෙන බව ඒ හඳුන්වා දීමෙන් අපට හිතා ගන්න පුළුවනි. ඒ ජයග්‍රාහී බව කිහිප පැත්තකට මිහිදුන එකක් බව පෙන්눔 කරන අන්දමේ ධාතා ධර්මයකුයි අද අපි මාතෘකාව හැටියට තෝරගත්තේ මේ ධාතා ධර්මයේ බුදුරජාන් වහන්සේ ජේතවනාරාමයේදී දේශනා කර හැටියට දක්වන්නේ ශක්‍ර දේවේන්ද්‍රයා අසූ ප්‍රශ්න හතරකට පිළිතුරු වශයෙන් කියලායි. තවතිසා දෙවුලෙක් අවස්ථාවක දෙවියන් අතර ප්‍රශ්න හතරක් සාකච්ඡා වෙලා තිබෙනවා. දානයන් අතුරෙන් කවර දානයක් උතුම්ද ශ්‍රේෂ්ඨද? රසයන් අතුරෙන් කවර රසයක් ශ්‍රේෂ්ඨද? රති කියලා කියන ඇලුම් වලින් ඇලුම් අතුරෙන් කවර ඇල්මක් ශ්‍රේෂ්ඨද? තෘෂ්ණ තණ්හාව ක්ෂය කිරීම කියන එක උතුම් හැටියට සැලකන්නේමක් නිසාද කියන. ඔය ප්‍රශ්න දෙවියන් අතර බොහෝ කාලයක් සාකච්ඡා වෙලා අවුරුදු ගණනක් ශක්‍ර දේවේන්ද්‍රයා ළඟට ආවහම ශක්‍ර දේවේන්ද්‍රයා කියලා තියෙනවා මේක බුදුරජාණන් වහන්සේ ආර වෙන කෙනෙකුට මේකට පිළිතුරු දෙන්න බෑ කියලා එක්තරා රාත්‍රියක දෙවියන් සහිතව ශක්‍ර දේවේන්ද්‍රය ඇවිල්ලා මේ ප්‍රශ්න හතර ඇසූ හැටියටයි පොතපතේ දැක්වෙන්නේ. ඒකට මේ ප්‍රශ්න වලට දුන්න පිළිතුර තමයි අපි අර ගාථාවෙන් ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ කහකුළුව දැක්ුවේ සබ්බ දානං ධම්ම දානං ජිනාති දහම් දාන ධර්ම දාණය හැම දානයක්ම ජයගනි පරදයි කියන එකයි අදහස. සබ්බං රසං ධම්ම රසෝ ජිනාති ධර්ම රසය අනෙක් හැම රසයක්ම ජයගනි සබ්බං රතින් ධම්ම රති ජිනාති රති කියන්නේ ඇල්ම ධර්ම රතිය කියලා කියන්නේ ධර්මයට ඇල්ම අනෙක් හැම ඇලුමක්ම ජයගනි පරද්දයි තණ්හක්ඛයෝ සෘෂ්ණාව ක්ෂය කිරීම කියන එක නිවනටම යොදන නමක් තණ්හක්ඛයෝ නම් වූ මේ නිවන හැම දුකක්ම ජයගනි. මේකයි අදහස. එතකොට මේ අදහසට ගැළපෙන තවත් වටිනා බුද්ධ දේශනාවක් මේ පින්නතුන් බොහෝ විට අහලත් ඇති. මෙතෙන්ට එකතු කර ගන්න වෙනවා. මේක තේරුම් ගැනීමට බුදුරජාන් වහන්සේ එක් අවස්ථාවක සංඝයා වහන්සේලා අමතල ප්‍රකාශ කළා. මහණෙනි ආමිෂ දානීය ධර්ම දානීය කියලා මෙහෙම දාන දෙකක් තිබෙනවා. මේ දාන දෙක අතුරින් මෙයම අග්‍රයි එනම් ධර්ම දාණය. ආමිෂ කියලා කියන්නේ ආහාර පාන ආදී යටින් අල්ලන්න පුළුවන් ඒ අපි ද්‍රව්‍ය ද්‍රව්‍ය හැටියට සලකන දේවල්. ආමිෂ දාණයට වඩා ධර්ම දාණය ශ්‍රේෂ්ඨයි කියන එකයි එතනින් හැගෙන්නේ. ඒ වගේම ඒකම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන තියෙනවා. මහණෙනි සංවිභාග කියලා කියන බෙදා දීම් දෙකක් තිබෙනවා. ආමිෂය බෙදා දීමත් ධර්මයේ බෙදා දීමත් මේ බෙදා දීම දෙක අතුරින් ධර්මයේ බෙදා දීමම අග්‍රයි ශ්‍රේෂ්ඨයි ඒ වගේම අනික් අයට අනුග්‍රහ කිරීම උදව් කිරීම පැත්තෙන් බලනකොටත් මහණෙනි මෙන්න මේ අනුග්‍රහ දෙකක් ලෝකයේ තිබෙනවා ආමිසයෙන් අනුග්‍රහ කිරීමත් ධර්මයෙන් අනුග්‍රහ කිරීමත් කියලා මේ අනුග්‍රහ දෙක අතරින් ධර්මයෙන් අනුග්‍රහ කිරීමම අග්‍රයි ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. එතකොට මේන් අපිට හිතා ගන්න තියෙන්නේ අපි ලෝකයේ දාන හැටියට සලකන අර ද්‍රව්‍ය වශයෙන් බලනකොට මහා පරිමාණයෙන් කරන මේ දාන පවා එහැම එකකටම වඩා ධර්ම දානයේ ශ්‍රේෂ්ඨ බවයි. මේ කාරණේ ගැන අටුවාචාරින් වහන්සේලාත් ප්‍රකාශ කරන්නේ මහා පරිමාණයෙන් කරන චීවර පින්ඩපාත සේනාසන ගිනාන ප්‍රත්‍ය කියන සිව්පසයෙන් කරන හැම දානයකටම වඩා වෙන එකක් තබා සතරපද ගාථාවකින් කරන අනුමෝදනාවක් පවා ඒ ධර්ම දාණය අග්‍රහැටියට මේක කෙනෙකුට සැක හිතන්න පුළුවන්. නමුත් එක පැත්තකින් කල්පනා කරලා බලනකොට බුද්ධෝත්පාද කාලය වගේම ධර්ම ශ්‍රවණය අතිතාම දුර්ලභයි. ඒ තරම් දුර්ලභ ධර්මය ඇතැම් විට එක ගාථා පදයක ගැබ් වෙන්න පුළුවන් කෙනෙකුට මුළු සංසාර දුක කෙලවර කරන්න පණිවිඩය. දැන් මේ පින්තුන් අහලා තියෙනනේ අර උපතිස්ස පරිබ්‍රාජකයා පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වුණු. ඒ අස්සජි හාමුදුරුවෝ ප්‍රකාශ කළ අස්සජි මහරහතන් වහන්සේ ප්‍රකාශ කළ ගාථාවකින් අඩක් අහලායි සෝවාන් වුණේ. ඒ විදිහ කොතිකුත් සිද්ධි තිබෙනවා. ඒ අතින් බලනකොට අන්න අර අතිශෝක්තියක් නෙවෙයි කියලා කියන්න පුළුවන් තරමට අර ධර්ම දානේ කෙටි ගාථාවක් වුණත් ඒක මහත්ඵල මහානිසංසයි. ආනිසංස වශයෙන් කල්පනා කරලා බලනකොට ඉතින් දාණය ගැන කිව්වා වගේම තමයි ඊළඟට මේ රසය ගැන කල්පනා කරලා බලනකොටත් මේකත් කෙනෙකුට සැක හිතෙන්න පුළුවන් ලෝකේ නානාවිධ රස තිබෙන රස දේවල් තිබෙන දිවට දැනෙන මේ හැම රසයකටම වඩා ධර්ම රසය ශ්‍රේෂ්ඨයි කියලා දක්වලා තිබෙන කොයිතරම්ද කියතොත් අර දෙවියන්ගේ සුධා භෝජනය කියලා කියන එහෙම නැත්නම් අමෘතයටත් වඩා රසවත් ඒක නිසා තමයි ඔය නිවන ගැන කියනකොට ඒතං සන්තං ඒතං පණීතං මේ ශාන්තය මේ ප්‍රණීතයි කියලා කියන්නේ. මේ ප්‍රණීත කියන කීපාර්ථයෙන් හිතා ගන්න පුළුවන්. රතන්නක්ඛ්‍යෝ කියලා කියන ඒ නිවන ඒක ඒකමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ අමතං දදෝචසෝ හෝති යෝ ධම්මං අනුශාසති යම් කෙනෙක් ධර්මයෙන් අනුශාසනා කරනවා නම් ඒ තැනත්ත අමෘතය දෙනවා කියලා. ඉතින් ඒ විදිහට අමෘත රසය කොටින්ම තමන්ට සසරින් මිදීමට උපකාර වෙන ඒ ධර්ම රසය ඊළඟට තවත් විදිහකට දක්වලා තියෙන බුදුරජාන් වහන්සේ අර පහාරාදා සුරේන්ද්‍රයාට මුළු මහත් ධර්ම විනයම සමුද්‍රයට මහා සමුද්‍රයට උපමා කරලා දැක්වූ අවස්ථාවේ මහා සමුද්‍රයේ සම්පූර්ණයෙන්ම ලුණු රසය වගේ කොතනින් ගත්තත් ලුණු රසය වගේ මේ මුළු මහත් ධර්ම විනය තුල විමුක්ති රසය තිබෙනවා කියලා. ඒ අතින් බලනකොට විමුක්ති රසය. ඒකට නිර්වාණ රසය මේ ධර්මයේ තිබෙනවා. ඒකයි මේ මේක මේ අමෘතය කියලා හැමත් ප්‍රකාශ කරේ. කොයිතරම්ද කියතොත් විදර්ශනා භාවනාව ගැන දක්වන තියෙනවා. යතෝ යතෝ සම්මසති කන්දානං උදයබ්බයන් ලබති පීති පාමොජ්ජං අමතං තං විජානතං කියලා. යම් කෙනෙක් මේ ස්පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම නුවණින් විදර්ශනා වශයෙන් මෙනෙහි කරනවා නම් ඒ තැනත්තාට ඒක ඒ තුලින් ලැබෙන ප්‍රීති ප්‍රමෝදය අමෘතය වැනි රසයක් කියලා. ඉතින් මේ විදිහට ධර්ම රසය ගැන ඒ අනිත් හැම රසයක්ම පරද්දවන බවයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඒ දිවට දැනිලා නැති වෙලා යන රස වගේ නෙවෙයි මේ ධර්ම රසය දීර්ඝ කාලයක් කෙනෙකුට ජීවත් කරන්න. ඒ වගේම අවසානයේ මේ සසර දුක් කෙලවර කරන්න උපකාර වෙන දෙයක්. ඉතින් ඊළඟට රති කියලා කිව්ව ඒ ඇල්ම මේක බොහෝ විට යෙදෙන්නේ කාම රතියත් එක්කයි. ඒ විදිහට කාම රති කියලා අදහස දෙනොත් එතන රති කියන වචනය අත්‍ය වශයෙන් ප්‍රතික්ෂේප කළ යුතු දෙයක්. නමුත් මේ ශාසනයේ අභිරති කියලා වචනය යොදන හොඳ අර්ථයකින් අතිකුසල ධර්මයන් පිළිබඳව ඇල්ම ඒක කෙනෙකුගේ පැවිදි ජීවිතයට උපකාර වන දෙයක් හැටියට දක්වලා තිබෙනවා අභිරතිය ඒක නැති වෙනකොට අනභිරති කියලා කියනවා ඒක නිසා අභිරති වශයෙන් යෙදෙන්නේ අන්න අර ධර්මයට ඇති ඇල්ම ඒ ඇල්ම හොඳ දෙයක් හැටියට දක්වන්නේ ඒක නැත්නම් අරති එතන අර එපා වීමක් වෙනවා පැවිද්ද පිළිබඳව එහෙම නැත්නම් මේ නිවන් ගමන පිළිබඳව ඒ අතින් ඒ රති කියන එකත් යෙදෙනවා. වෙන එකක් තබා ඒක අමානුෂික රතියක් හැටියට දක්වන විදර්ශනා වශයෙන් ලැබෙන විදර්ශනා යෝගියට ඇතිවන ඇල්ම ශුඤ්ඤාගාරං පවිට්ඨස්ස සන්තචිත්තස්ස භික්ඛුනෝ අමානුෂී රති හෝති සම්මා ධම්මං විපස්සතෝ ශුඤ්ඤාගාරය කියලා කියන පාළුගයකට වැදිලා ඇතුල් වෙලා ශාන්ත වූ සිත් ඇතිව ඒ විදර්ශනා වඩන ධර්මීය විපස්සනා කරන තැනැත්තාට අමානුෂික රතියක් ඇති වෙනවයි කියලා කියනවා. අමානුෂික කියලා කියන්නේ අර මනුෂ්‍යත්වයේ ඉක්ම වූ උසස් සම්දමේ ඇල්මක් ඇති වෙනවා. ඒකමයි ඔය සාමාන්‍ය ලෝකයේ ඇල්ම ඇල්මවල තුලින් තමන්ගේ අමුදරුවන්ට ඇති ඇල්ම, නෘත්‍ය ගීතවාදිත ආදියට ඇල්ම ඇති ඇල්ම ඔක්කොම පරද්දනවා ධර්මයට ඇති ඇල්ම. සමහර විට ඒ ධර්මයට ඇති ඇල්ම තුලින් කෙනෙක් විශාල උද්දාමයකටපත් වෙලා ප්‍රීති සොම්නස් ඇති කරගෙන සමහරට කඳුළු ගන්නවා, සතුටු කඳුළු ගන්නවා. හදවතේ ලොකු ඉල්පීමක් ඇති වෙනවා. ලොමු දෙහැගැන්මක් ඇති වෙනවා. අන්න ඒ විදිහට ඇතිවන ඒ ඇල්ම ඒ තැනත්තාට නිවන් කරාම උපකාර වෙනවා. නිවන ලබා ගැනීමට උපකාර වෙනවා. ඒකයි අර ධම්ම රති ධම්ම රතෝ කියන වචනේ නිතර මේ පින්නතුන් අහලා තිනවා ධම්මාරාම ධම්මාරතෝ ඒ ධර්මයට ලැබි පුද්ගලයා පිළිබඳව ධම්මාරාම දෙනවා. ධර්ම රතිය හොඳ දෙයක්. අන්න එතකොට ඒකයි ඒ ධම්ම රතිය විශිෂ්ට වෙන්නේ. ඔන්න ඊළඟට තියෙන ඔය තණ්හාව ක්ෂය කිරීම පිළිබඳ කාරණය දැන් ලෝකයා සැපසෙවීම සඳහා උපකාර කරගන්නේ තණ්හාවයි. තණ්හා බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා මේක පිපාසයක් වගේ. එතකොට පිපාසය තියෙන පමණට අපට රස ආහාර ගන්න පුළුවන් රස පැන් පානීය වර්ග ගන්න පුළුවන් නිසා අපි පිපාසය හොඳ කියලා හිතුවොත් එතන වරද්දගත්ත තැන. ඉතින් ඒකයි බුදුරජාන් වහන්සේ නිවන හඳුන්වන්නේ පිපාස විනයෝ නම්. පිපාසය සංසිඳවා ගත්ත අවස්ථාව. එතකොට ඇත්ත වශයෙන්ම පිපාසය දුකක්. නමුත් පිපාසය නිසා අපි ඒ රස පාන ආදී අපි ඒවයින් ආස්වාදයක් ලබනවා. නමුත් යම් අවස්ථාවක සම්පූර්ණයෙන් මේ විපාසය සංසිඳවා ගත්තොත් ඒක තමයි අත වශයෙන්ම තමන්ගේ අර දුක කෙලවර කරගත්තා කියලා කියන්න පුළුවන්. ඒකයි තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ගිනාති. කොටින්ම ඔය තණ්හාව නිසා දුක ඇති වෙන බව ප්‍රතිගත ඔය වෙන ගුණහල තියෙනවා. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං ආදී වශයෙන් තණ්හාව නිසා සෝකේ භය ඇති වෙනවා. තණ්හාව නැති තැන ඉඳග නැත කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මේ තණ්හක්ඛයෝ ඒකසේ හැම දුකක්ම සසර දුකක්ම කෙලවර කරන පණිවිඩය බුදුරජාණන් වහන්සේ ලෝකයට දුන්නේ. ඒතෙක් ලෝකයා හිතා හිටියේ මේ තණ්හාව නිසා තමයි අපි මේ සැප විඳින්නේ. තණ්හා හොඳ දෙයක් හැටියට එක ආසාවක් සංසිඳවා ගැනීම තුලින් ඊළඟට සෑහීමකටපත් වෙනකොට තව ආසාවල් සොයාගෙන යනවා. මේ සංසාර ගමනේ ඔන්න ඔය අවිද්‍යාව නිසා තණ්හාව නිසා ඇති වෙන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම තණ්හාවේ ආදීනව දැක්වීමට බුදුරජාණන් වහන්සේ නොයෙකුත් අවස්ථාවල් වල නොයෙකුත් උපමාවල් දීලා තිබෙනවා. මේ තණ්හාවේ ඇති අර පිපාසය පිපාස කියලා කිව්වා වගේ පිපාසය සංසිඳවා ගන්න බැරි විදිහේ පිපාසයක් මේ සත්වයා ඒ විපාසයෙන් පිළිලා ඒ සත්වයා දීර්ඝ කාලයක් සංසාරයේ යන්නේ තෘප්තියක් අතෘප්ති කර තෘෂ්ණාවක් සත්වයා තුළ තිබෙන බව. ඒ වගේම ඒ තණ්හාවේ ස්වභාවය කොයිතරම්ද කියතොත් මොනවා දාලවත් ඒක සම්පූර්ණ කරන්න බෑ. ඒ වගේම එහි ඒ මුල් ඉවත් කරන තුරු තණ්හාව නැවත නැවතත් සංසාරයේ උත්පත්ති ලබා දෙනවා. ඒකයි අර බුදුරජාන් වහන්සේ ධම්පද එහෙම ප්‍රකාශ කරලා තිබෙන්නේ හරියට ගසක උපමාව දීලා යම් කිසි ගසක් උඩින් කැපුවත් නැවත නැවත ලියලා වැඩෙන්න වගේ මුලින් උපුටාන නොදමන තුරු මුල් ඉවත් නොකරන තුරු මේ තෘෂ්ණා ගස තෘෂ්ණා වෘක්ෂය නැවත නැවතත් මේ දුක් මේ දුක් කඳ නැවත නැවතත් වැඩෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. ඇතැම් අවස්ථාවල මේක ලතාවකට වැලකට උපමා කරලා තියෙනවා. නානාවිද ඒ පැතිවට විහිදෙන වැලක් හැටියට සමහර විට මාළුවා ලතා කියලා දක්වලා තියෙනවා. මාළුවා ලතා කියලා කියන්නේ ওই ගස්වල පිළිල හැටියට හැදෙන වැල්. මේ පින්නතුන් දැකලා ඇතිනේ මේ වැල ගහට නැගලා අන්තිමට ගහත් විනාශ කරනවා. ඒ වගේ මේ තණ්හාවත් ඒ වගේ ඊළඟට තවත් ඇතම් තැන්වල තණ්හාව තණ්හාවේ තියෙන ඇලෙන అలවන ස්වභාවය නිසා ඊට ලේප කියන වචනේ යොදලා තියෙනවා. ආලේප කියලා කියන්නේ ඒ ලේප තවරණ දෙයක්, ලාටුවක්, තණ්හාව ලාටුවක් හැටියට ලේප එහෙමත් නැත්නම් විසක්තිකා ඇලෙන දෙයක් හැටියට එහෙමත් දක්වලා තිබෙනවා. තවත් සමහර අවස්ථාවල් වල මේ සංසාරයේ සත්වයාගේ නැවත උත්පත්තියට හේතු වන කාරණා දක්වන අවස්ථාවේ කර්මය නැමැති කෙත විඥාණය නැමැති බීජය පැලවෙන්න උපකාර වෙන තණ්හාව නැමැති දීසීරාව. දැන් දීසීරාව වශයෙන් දක්වලා තියෙනවා. ওই විදිහට නානාවිධ උපමා ආශ්‍රයෙන් මේ තණ්හාව දැන් වල මේක තණ්හා සෝත දියපහරක් හැටියට සඳ දියපහරක් හැටියට දක්වලා තියෙනවා. මේක කෙලවර නොවන ගලාගෙන යන ගංගාවක්. තණ්හා ගංගාව මේ සංසාරේ. නත්ති තණ්හා සමානදී කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. තණ්හාව හා සමාන ගඟක් නැත. ඒ තරමට මේක දිගින් දිගට ගලාගෙන යන කෙලවරක් නැතුව. ඉතින් ඒ විදිහට ඒ ආදීනෝපක්ෂයත් පෙන්නලා තවත් ඊළඟට ඒ වගේම ගැඹුරු උපමාවකින් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ තණ්හාවේ ක්‍රියාකාරීත්වය. තණ්හාව උපමා කළා මහුම් කාර්යයකට. සිබ්බණී සිබ්බණී කියලා කියනවා මහුම් කාර්යයටත් ගෙතුම් කාර්යයටත් දෙන්නටම. මොකද එතන දක්වන්නේ එක එක භවයෙන් සත්වයා නැවත නැවත භවයේ උපදවන්න උපකාර වෙන්නේ මේ තණ්හාවයි. ඒක නිකන් මැස්මක් දාන්න, ගෙතුමක් කරන්න වගේ වැඩක් හැටියට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. ඒ කෘත්‍යය තණ්හාව මෞං කාර්යයක් හැටියට කරන හැටි පෙන්වන්න නිතර යෙදෙන වචනයක් තියෙනවා, පදයක් තිබෙනවා ධර්මයේ. තණ්හාව හැඳින්වීමට තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාభిනන්දිනී කියලා. තෘෂ්ණාව පුනර්භවය කියලා කියන නැවත නැවත භවය ඇති කරන ස්වභාවය ඇති දෙයක්. ඕනෝ භවිකා නන්දි රාග සහගතා කියලා කියන්නේ සතුටු වීම, ඇලීම් කියන ඒ ස්වභාව ඇති ඒවා සහිත වූ දෙයක්. తත්‍ර తත්‍රාభిනන්දිනී. ඒ ඒ තැන සතුටු වෙන ස්වභාවයක් තණ්හාවේ තිබෙනවා. ඒක විටින් විට ඒ තැන සතු වීමෙන් දිගින් දිගට යනවා සංසාරේ භවය මවමි. ඉතින් මෙන්න මේ ඒ වගේම අපි අර රති ගැන කිව්වා වගේ නිවනට ඇල්ම ගැන කියන අවස්ථාවල සමහර විට බුදුරජාණන් වහන්සේ දක්වනවා තණ්හක්ඛේ රතෝ හෝති සම්මා සම්බුද්ධ ශාවකෝ කියලා. සම්මා සම්මා සම්බුද්ධ ශ්‍රාවකයා තණ්හක්ඛය කියලා කියන්නේ නිවනට ඇල්මක් ඇතිව ඉන්නවා කියලා. මෙන්න මේ කාරණේ සමහර විට උගතුන් නැත්නම් මේ කාලේ ප්‍රශ්න කරනවා තණ්හාව නැති කරන්න ආසාවක් තණ්හාවක් ඇති කර ගැනීමත් තණ්හාවක් නේද කියලා. මෙතන පරස්පර විරෝධී බවක් ඇතම් කෙනෙක් දකිනවා. තණ්හාව නැති කර ගන්න පුළුවන්ද තණ්හාවෙන්? නමුත් මෙන්න මේකට හොඳ පිළිතුරක් එක්තරා සීකටයුතු සූත්‍රයක සඳහන් වෙනවා. ඒ සිද්ධිය මෙහෙමයි කියවෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කැසුඹෑනුවර ഘോഷිතාරාමයේ වැඩවසන අවස්ථාවක එක්තරා භික්ෂුණියක් ආනන්ද ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් පිළිබඳ සිතක් ඇති කරගෙන හොර ලෙඩ අරගෙන. එක්තරා පුරුෂයෙක් අරිනවා පණිවිඩකාරයෙක් හැටියට මගේ නමින් මගේ වචනෙන් ආනන්ද ස්වාමීන් වහන්සේට වන්දනා කරලා අනුකම්පා කරලා වැඩම කරන්නේ අසුවල් භික්ෂුණිය ඊට බොහොම ගිලන්ව ඉන්නවයි දකින්න කියලා. බණ ටිකක් අහන්න කියන අදහසින්. ආනන්ද ස්වාමීන් වහන්සේත් සිවුරෙන් පෙරවාගෙන සූදානම් වෙලා ඒ මෙහෙණවරට වැඩම කළා. වැඩම කරා නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේට තේරුණා මේ භික්ෂුණියගේ යටි අදහස ඒක නිසාදෝ යම්කිසි සූත්‍ර දේශනාවක් දේශනා කළා ඒ තැනැත්තියගේ විපරීත අදහස ඉවත් කරන විදියට. ඒකේ අඩංගු වෙනවා මේ අපට ඕන කරන වටිනා කාරණා කීපයක්. ඒකයි එළියට ගන්නෙ. එතෙන්දී ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වික්ෂුණියට පළමුවෙන්ම ඉදිරිපත් කළේ ධර්ම කාරණා හතරක්. ආහාර සම්භූතෝ අයං භගිනි කායෝ. ආහාරං නිස්සාය ආහාරෝ පහතබ්බෝ. මේ පළමුවෙනි කාරණය. දෙවෙනි කාරණය තණ්හා සම්භූතෝ අයං භගිනි කායෝ තණ්හං නිස්සාය තණ්හං තණ්හා පහතබ්බා තුන්වෙනි කාරණය මාන සම්භූතෝ අයං භගිනි කායෝ මානං නිස්සාය මානං පහතබ්බා හතරවෙනි කාරණය මේ තුන සම්භූතෝ අයං භගිනි කායෝ මේ තුනේච සේතු ඝාතෝ වුත්තෝ භගවතා ඔය කාරණා හතර ප්‍රකාශ කරලා ඔන්න ඊළාට ඒව විග්‍රහ කරනවා පළවෙනි කාරණය මොකද්ද? නැගණිය මේ කය මේ ශරීරය ආහාරයෙන් නැති වුණු එකක්. ආහාරය නිසා ඇති වුණු එකක්. නමුත් ආහාරන් නිසා ආහාරං පහතබ්බෝ. ආහාරයෙන්ම උපකාර කරගෙන ආහාරය අතහැරිය යුතුයි. මේක ගැටලුවක් හැටියට පෙන්වනොත් මේක ඊළඟට විග්‍රහ කරලා පෙන්වන ආනන්ද ස්වාමීන් වහන්සේ මේන් අදහස් කළේ මොකක්ද? අපට ආහාර නොගෙන ඉන්න බෑ. නමුත් යෝගාවචරය දන්නවා යෝගාවචරයට ප්‍රකාශ කළ තියෙන බුදුරජාන් වහන්සේ ආහාර පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කළ නුවණින් සලකලා බලලා ආහාරය ගන්න කියලා. ඒක තුලින් තමයි යම් අවස්ථාවක අන්නර ආහාර තෘෂ්ණාව පවා නැති කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ ප්‍රත්‍යවේක්ෂාව කියන එක දක්වන්නේ මේ විදිහටයි. මේ ආහාරය ගන්නෙ නේව දවායන මදායන මණ්ඩනායන විභූෂණාය ආදී වශයෙන් මේ ක්‍රීඩා වශයෙන් නොවේ පුරුෂ මදේ වැඩිවීමට නොවේ අඩු තැන් පිරවීමට ශාරීරික අලංකාර කර ගැනීමට නොවේ යෝගාවචරයක් ගන්න ආහාරය යාවදේව විමස්සකායස ඨිතිය යාපනාය විහිංසු ප්‍රතියා බ්‍රහ්මචර්යානුග්‍රහය උදෙක් මේ කය පැවැත්ම සඳහා මෙහි යැපීම සඳහා බඩගිනි වේදනාවෙන් ඇතිවෙන හිංසාව ඉවත් කිරීම සඳහා බ්‍රහ්මචර්යාවට ශාසන බ්‍රහ්මචර්යාවට අනුග්‍රහයක් වශයෙන්. ඒ වගේ තවත් දෙයක් වෙනවා මේ ඉති පුරාණංච වේදනං පටිහංකාමි මෙසේ බඩගිනි වේදනාව මම විනාශ නැති කරනවයි මේ ආහාර ගැනීමෙන් නවංච වේදනක් නුප්පාදේ සම වැඩිපුර ආහාර ගැනීමෙන් අලුත් වේදනාවකුත් ඇති කරගන්න ඇත. ඊළඟට ඒ වගේම මගේ මේ ජීවිතය පවත්වා ගැනීම යාත්‍රාට මේ භවිෂ්‍යති අනවජ්‍යතාවච පහසු විහාරෝචන නිරවද්‍ය මගේ ජීවිතය ගෙන යන්නත් පහසු විහරණය සඳහා භාවනාවට අදා. අන්නේ විදිහට නුවණින් සලකලා ආහාර ගැනීම තුලින් සති සම්පජඤ්ඤය තුලින් කෙනෙකුට ආහාරයම උපකාර කරගෙන නිවන් දකින්න පුළුවන්. ඒ කථාන්තරي ඔය ධර්ම පොතපතේ මේ පින්නතුත් ඔය අහලත් ඇති. ඇතම් කෙනෙක් ආහාර ප්‍රත්‍යවේක්ෂාව තුලින්ම නිවන් දැකලා තිබෙනවා. දැන් ඔය අටුවාවල සඳහන් වෙනවා අතීතයේ මේ ලංකාවේ පවා සංඝයා වහන්සේලා කැඳ ගනුදෙන ඒ ස්ථානවල සමහර විට ආහාර ගන්න අවස්ථාවේමයි ප්‍රත්‍යවේක්ෂාව තුලින් නිවන් අවබෝධ කර බව. අන්න එතකොට ඒ ආහාර ආහාරං නිසාහාරං පහ තබ්බෝ කියන එක ඒක සාහිත්‍යකව ආනන්ද ස්වාමීන් වහන්සේ එතන පෙන්වා වදාලා ඊළඟට අර තණ්හාව පිළිබඳව ඊළඟට කියවෙන්නේ තණ්හා සම්භූතෝයන් භගිනී කායෝ නැගණිය මේ කය තණ්හාවෙන් නැති වුණු දෙයක්. තණ්හාව නිසා ඇති වුණු දෙයක්. නමුත් තණ්හං නිස්සාය තණ්හං පහතබ්බා. තණ්හාව උපකාරගෙන තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. මෙන්න මේක නම් බැලු බැලමට ගැටලුවක්. මේක සාමාන්‍ය ලෝකයේ විග්‍රහ කරන හැටියට විග්‍රහ කරොත් නම් එතන මහ පටලැවිල්ලක් වෙනවා. නමුත් මේක විශේෂ විග්‍රහය මෙතන ආනන්ද ස්වාමීන් වහන්සේම පෙන්වනවා. මොකද මේකෙන් අදහස් කරන්නේ? අර සාමාන්‍ය ගොරෝසු තණ්හාව නෙවෙයි. ඔන්න යම්කිසි භික්ෂුවකට අසන්ට ලැබෙනවා. අන්න අසෝල් භික්ෂුව මේ ආශ්‍රවයන් ඡය කළා අරහත්ත්වයට පැමිණ වාසය කරනවා කියලා. ඒක අහුවාම මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා. ආ අසුවල් නම මේ විදිහට රහත් වෙලා තිබෙනවා. කවදානම් කවදානම් මමත් අන්නේ තත්වයට පැමිණෙම්ද? අන්නේ කවදානම් මමත් ඒ තත්වයට පැමිණෙම්ද කියන එක ඒක තණ්හාවක් ආසාවක් තමයි. නමුත් ඒක උපකාර කරගෙන යම් දවසකේ භික්ෂුව රහත් වෙනවා. අන්න එතකොට තණ්හාව උපකාර කරගෙන තණ්හාව නැති කිරීම කියන එක ඒ සුවිශේෂාර්ථයෙන් තේරුම් ගත යුත්තේ. ඒ වගේම තමයි ඊළඟ තුන්වෙනි එකත් මාන සම්භූතෝයන් භගිනි කායෝ. මානං නිසාය මානං පහතබ්බා. මේ කය මානිය නිසා ඇති වුණු දෙයක්. තණ්හා මාන දෘෂ්ටි ආදී නිසා තමයි මේ ශරීර කූඩුව අපිට ලැබිලා තිබෙන්නේ. නමුත් මානියම උපකාර කරගෙන මානිය නැති කළ යුතුයි. මේකත් ගැටලුවක් වගේ. මේක තෝරන්නේ අර දෙවෙනි අර කියාපු කාරණයට සමාන විදියටයි. මොන යම් කිසි භික්ෂුවකට අසන්ට ලැබෙනවා. තවත් භික්ෂුවක් මේ නම් ඇති අහවල් භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කළ රහත් බවට පත් වුණා කියලා. මෙන්න මේ භික්ෂුව වෙනාට කල්පනා කරනවා. ඒ භික්ෂුව අසුවල් භික්ෂුව මේ රහත් බවට පත් වුණා. ඇයි මට බැරි? ඇයි මට බැරි? මටත් පුළුවන්. එතන මානිය තමයි තියෙන්නේ. ඒ භික්ෂුව කරා නම් මටත් බැරි නෑ. නමුත් ඒක යම් අවස්ථාවක උපකාර වෙන නිවන් දැකීම. අන්න ඒක නිසා මේ මානෙ හොඳ එකක් හැටියට දක්වනවා. ඔන්න ඊළඟට හතරවෙනි එක ගැන වැඩි විස්තර කියන්න අවශ්‍ය වුණෙත් නෑ. ඒකේ ඒකේ අදහස විතරක් කිව්වහම ප්‍රමාණවත්. මේ තුන සම්භූතෝයන් භගිනී කායෝ මේ තුනේච සේතු ඝාතෝ වුත්තෝ භගවතා බුද්ධ වචනේ වශයෙන් මීලාට දක්වන ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කය මෛතුනේ නිසා ඇති වුණු දෙයක් මව්පියන්ගේ මෛතුනේ නිසායි මේ අපේ ශරීරය ඇති වෙලා තිබෙන්නේ නමුත් මේ මෛතුනේ පිළිබඳව නම් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ මේ තුනේ සේතු ඝාතෝ සේතු ඝාතෝ කියලා කියන්නේ පාලම කඩා දැමීමක් වගේ සම්බන්ධතා නැති කිරීම විසන්ධි කිරීම එතකොට මෛතුන සේවයෙන් පිළිබඳව නම් භාග්‍යතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරලා තින්නේ බුත්තා භගවතෝ භගවතා කියලා තින්නේ එකයි මේ හේතුඝාතෝ සම්බන්ධතා නැති කිරීමයි. එතකොට ඒක කියලා ඉවර වෙනකොටම අර භික්ෂුණිය අත වශයෙන් ආනන්ද හාමුදුරුව එනකොට ඈතදීම දැකලා අර භික්ෂුණිය ඔළුව නිකන් වහගෙන බොරුවට ලෙඩ හොරලෙඩ තිබුණේ හාන්සි වෙලා හිටියේ. මෙන්න විගහට නැගිටලා ආනන්ද සානන්දගේ පාළඟේ වැටිලා සමාව එල්ලුවා අනේ මගේ මෝඩකමට මගේ අකුසල හිතවිලි නිසා මම මේ විදිහට වැරදි වැඩක් කළා මට සමාවනසේක්වා නැවත මම මේ එකක් කරන්නේ නැහැ කියලා අර භික්ෂුණිය සමාවිල්ලා හිටියා. ඉතින් ඔන්නෝම ඒ කථාන්තරය තුලින් අපිට හිතා ගන්න පුළුවන් අර කියාපු ගැටලු සහිත කාරණය මේ නිවනට තිබෙන ආසාව මානය මේ විදිහට අපි කිව්වට වෙනෝයිකුත් තර්ක විදිහට ඉදිරිපත් කළත් ඒකේ ගැඹුරු අදහසක්. නමුත් අර අර අවසාන කාරණේ පිළිබඳව වරදවා වටහාගත් ඇතැම් බෞද්ධ නිකායන් ඔය තාන්ත්‍රික ආදී වශයෙන් හතරවෙනි කාරණය පිළිබඳවත් වැරදි විදිහට වටහාගෙන ඒ මිත්‍යා දර්ශන ඇති කරගත්තු බවත් ඔය ශාසන ඉතිහාසය සඳහන් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කළ දෙනවා හතරවෙනි කාරණය පිළිබඳව නම් පාලම කඩා දැමීමක්මයි කරන්න වෙන්නේ කියන එක. ඉතින් ඒ සූත්‍රයේ ආසනින් අපට යමක් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දැන් අර තණ්හාව ගැන කල්පනා කරලා බලනකොට තණ්හාව මහුම් කාර්යයක්, ගෙතුම් කාර්යයක් කියලා කිව්වෙමක් නිසාද? ඒකත් සංඝයා වහන්සේලා අතර සාකච්ඡා වුණු බව පෙන්눔 කරන සිද්ධියක් ධර්මයේ සඳහන් වෙනවා. ඉසිපතනේ මිගදායේ එක් අවස්ථාවක ස්තවිර තෙරුන් වහන්සේලා පිරිසක් රැස් වෙලා ධර්ම සභාවක ධර්ම සාකච්ඡාවක් ඇති කරනවා. ඇති කරගත්තා. දැන් මේ කාලේ සම්මන්ත්‍රණය වගේ පුදුම ධර්ම සම්මන්ත්‍රණයක් ඒ අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා. මේ කාලේ ඔය නොයිකුත් සම්මන්ත්‍රණ පැවැත්වෙනවනේ මේ විදියට ඒක ඒ තැන්වල ඒ විෂයන් ආශ්‍රයෙන් දැන් මෙතන මේ ධම්ම සම්මන්ත්‍රණය මේ විදිහට ආරම්භ වුණේ. තෙරුන් වහන්සේලා අතර මාතෘකාව හැටියට ඉදවත් වුණේ මේකයි. අත වශයෙන් බුදුරජාන් වහන්සේම දැනටත් අපිට දකින්න ලැබෙන ධර්ම කොටාශයක ප්‍රකාශ කරලා තිබෙන එක්තරා ගාථාවක් තමයි ඉදිරියට ගත්තේ. මොකද්ද? දැන් දැනට අපිට ওই සුත්ත නිපාත නමින් දැක්වෙන ග්‍රන්ථයේ පාරායන වර්ග නමින් අපිට දැන් ලැබිලා තිබෙන ධර්ම කොටාශය ඒ කාලේ වර්ග නමින් නැතත් මෙහෙමයි කියවෙන්නේ. පාරායනයේදී පාරායන කියන මේ ධර්ම කොටාසේදී භාග්‍යතුන් වහන්සේ විසින් මෙන්න මෙහෙම ගාථාවක් ප්‍රකාශ කරලා තියෙනව නේද? කාටද? තිස්ස මෙත්තෙය. මෙත්තෙය අත වශයෙන් කියන්නේ මෙත්තෙය පුච්චා කියලා. මෙත්තෙය මානව යක මෙත්තෙය කියලා කියන තිස්ස මෙත්තෙය නැමැති බ්‍රාහ්මණ මානවකයාට ප්‍රකාශ කළ මෙන්න මේ මේ මීදියේ ගාථාවක් තියෙනවා. ඒකේ අර්ථය මොකක්ද? මොකක්ද මේ ගාථාව? යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තං භූමි මහා පුරිසෝති සෝධ සිබ්බනි මච්චගා ඔක මහා ප්‍රේලිකා විදිහේ ගාථාවක්. එතකොට ඒකේ අදහස යෝ උභන්තේ විදිත්වාන යම් කෙනෙක් කොන් දෙක හරියට තේරුම් අරගෙන මජ්ජේ මන්තා නලිප්පති මන්තා කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් මැද නොවැළෙයිද? තං භූමි මහාපුරිසෝති ඒ තැනත්තාට මම මහාපුරුෂයායි කියමි. සෝ ඉද සිබ්බණින් අච්චගා ඒ තැනැත්තා මේ ලෝකෙහි නහුම් කාර්ය, ගෙතුම් කාර්ය ඉක්මවා යයි. එයාගෙන් බේරේ කියන එකයි මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තින්නේ. ඒක ඒ තිස්ස මෙත්තෙය මානව කියන ප්‍රකාශ කරාට මොකද? ඒතන හඳුන්වලා දුන්නේ මේ මේ කියපු ගාථාව පැහැදිලි කරේ නැහැ, අටුවා දීලා නැහැ. ඒක නිසා මේ සංඝයා වහන්සේලා අතර සංවාද විවාද වශයෙන් මෙන්න මේ එක නමක් ඔන්න ඉදිරිපත් වෙලා කියනවා. මේ අනිත් සංඝයා වහන්සේලා අමතලා මට නම් තේරෙන හැටියට මේ ගාථාවේ අර්ථය මෙහිම විවරණය කළ යුත්තේ ප්‍රශ්නේ නැගුණෙත් ඇත්ත වශයෙන් මේ මොකද්ද මේ ගාථාවේ කියවන කියවන එක අන්තය දෙවෙනි අන්තය මොකද්ද මැද මොකද්ද මහුංකාරී කවුද ඔන්න ඔකයි ප්‍රශ්නේ හරියටම ප්‍රශ්නේ ඉදිරිපත් කළේ ඒ සාකච්ඡාවට භාජන කළේ මේ විදිහටයි මේ ගාථාවේ මේ බුදුභාග්‍යතුන් වහන්සේ විසින් මෙත්තේ පඤ්ඤේ කියන ඒ කොටසේ මාරායන වගේ ප්‍රකාශ කර මේ ගාථාවේ කියවෙන අන්ත දෙක කොන් දෙක මොකක්ද මැද මොකක්ද මහුංකාරී කවුද එතකොට මේක මෙන්න මෙතෙන්දී එක භික්ෂුන් වහන්සේ නමක් ප්‍රකාශ කරනවා. මට නම් පේන හැටියට මෙතන එක කොනක් ස්පර්ශය. දෙවෙනි කොන ස්පර්ශයේ හටගැන්ම. මැද ස්පර්ශයේ Nirodhaය, නිරුද්ධ වීම. මහුම් කාර්ය තණ්හාව. ඒ ඊළඟට මේ කාරණේ හරියාකාරයම් කෙනෙක් තේරුම් ගත්තා නම් මේක කර්මස්ථානයක් සම්පූර්ණයි. මේ කාරණේ හරියාකාර තේරුම් ගත්තා නම් මේකම ඇති කෙනෙකුට සියලු දුක් කෙලවර කරලා රහත් වෙන්නේ. ඔන්න ඒ පළවෙනි හාමුදුරු දීපු විවරණය. පළවෙනි තෙරුන් වහන්සේ. දෙවෙනි තෙරුන් වහන්සේ ඒ තමන්ගේ විවරණය කියනවා. මට නම් තේරෙන හැටියට මේ ගාථාව කියන පළවෙනි කොන අතීතය. දෙවෙනි කොන අනාගතය. මැද වර්තමානය. ලංකාරිය, ගෙතුම්කාරිය නම් තිබ්බණී තණ්හාවම තමයි. තුන්වෙනි භික්ෂුන් වහන්සේ නමක් ඔන්න ඊළඟට තමන්ගේ මතය ඉදිරිපත් කරනවා. මට තේරෙන හැටියට මේක පළවෙනි කොන සැප වේදනාව. දෙවෙනි කොන දුක් වේදනාව. තුන්වෙනි මැද නොදුක් නොසුව වේදනාව. අදුක්කම අසුක කියලා කියන්නේ නොදුක් නොසුව. දැන් අපි උපේක්ෂා කියලා කියන්නේ මධ්‍යස්ථ වේදනාව. නොදුක් නොසුව වේදනාව. ඊළඟට සහුංකාරය නම් තණ්හාවම තමයි. හතරවෙනි භික්ෂුවන් ඉදිරිපත් කරන මතයක් මට තේරෙන හැටියට නම් එක කොනක් පළවෙනි කොන නාම දෙවෙනි කොන රූප ඊළඟට මැද විඥාණය එතෙන්දී විශේෂ දෙයක් මැද විඥාණය නමුත් මහංකාරිය නම් තණ්හාවම තමයි. ඊළඟට පස්වෙනි භික්ෂුන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරන තමන්ගේ මතය. මට තේරෙන හැටියට පළවෙනි කොන ආධ්‍යාත්මික ආයතන 6. ඒ කියන්නේ පින්වතුනි ඇස කන නාසය දිවකය මන කියන ආධ්‍යාත්මික ඇතුළත ආයතන 6. දෙවෙනි කොන බාහිර ආයතන 6. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා කියන ඒවට අරමුණු වන දේවල්. මැද විඥාණය. මනුන් කාර්ය තණ්හා. ඔන්න හයවෙනි වික්ෂුන් වහන්සේ තමන්ගේ මතය ප්‍රකාශ කරනවා. මට තේරෙන හැටියට පළවෙනි අන්තය පළවෙනි කොන සක්කාය. සත්කාය කියලා කියන්නේ දැන් මේක බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දෙන පංච උපාදානස්කන්ධයටම නමක්. පංච උපාදානස්කන්ධය කියන එක රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පින්නතුන දන්නවනේ. මේ පංච උපාදානස්කන්ධයම මේ පිළිබඳව තියෙන දෘෂ්ටියකුත් එක්ක ගත්තාම තමයි ඒක සත්කාය. මේ පහම තියෙනවා කියලා හිතා ගැනීම. ඒක පළවෙනි කොන. ඊළඟට දෙවෙනි කොන මේ සත්කායේ ඇතිවීම සත්කාය සමුදය කියලා කියනවා. මේ සත්කාය මේ කාය දෘෂ්ටි මේක ඇතිවීම. ඊළඟට මැද සත්කාය නිරෝධය. සත්කාය නිරෝධය. සත්කායගේ Nirodheත් මැද තියෙන්නේ. මේක ගොතන මහුම් කාර්ය තණ්හාවම. ඉතින් මෙන්න මේ 6 මේ විදිහට විග්‍රහ කරලා ඉවර වෙලා මේක මතභේදයක් වගේ තියෙන නිසා මේ සංඝයා වහන්සේලා අතර ඊනාට ඒකමතික තීරණයක් ආවා. අපි දැන් අපාතර දැන් මේ විදිහට මේ සම්මන්ත්‍රණයේ ප්‍රතිඵලයක් හැටියට මත හයක් ඉතිරි වෙලා තියෙනවා. ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ මොකක්ද හරි කියලා අපි භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා අහගන්නවා කියලා. ඔන්න ඒ සංඝයා වහන්සේලා ගිහිල්ලා ඉඳ බුදුරජාණන් වහන්සේ ළඟට මේ ඉදිරිපත් කළ මේකේ වාර්තාව සම්මන්ත්‍රණ වාර්තාව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි උඹලා ඒ ප්‍රකාශ කර මත හැම ඒ අතින් බලනකොට හරි ඒ ඔක්කොම හරි සබ්බේ සංඝෝ සුභාසිතං පරියායේන උඹලා හය දෙනාම ඔබ හය දෙනාම මේ ප්‍රකාශ කළ කාරණා පරියාය වශයෙන් ඒ අර්ථයෙන් ඒ පැත්තෙන් බලනකොට හරි නමුත් මම එදා ඒ මෙත්තිය මානවකයාට මේ කාරණේ ප්‍රකාශ කිරීමේදී මා අදහස් කළේ අන්න අර පළවෙනි කාරණය. ස්පර්ශයයි ඊළඟට ස්පර්ශයයි ස්පර්ශ සමුදයයි ස්පර්ශ නිරෝධයයි. ස්පර්ශය එක කොනක් ස්පර්ශයේ හටගැන්ම තව කොනක් ස්පර්ශ නිරෝධය මැද මහුම් කාර්ය තණ්හාව කියන අන්නේ අදහස ඇතුවයි මම ප්‍රකාශ කළා. දැන් එතකොට අපිට තියෙන්නේ මෙන්න මේ සම්මන්ත්‍රණය කියාපු කාරණා ටිකක් තේරුම් ගන්න උත්සාහ කිරීමයි. ඒ තමන්ගේ ප්‍රමාණයට. මේන් සම්පූර්ණ විවරණයක් නැතත් මේ වායින් අපි ඉඟියක් දුන්නොත් මේ යෝගාවචර පින්නතුන්ට මේතන ඉන්න බණ භාවනා කරන අයට ඒක ඒකම කර්මස්ථානයක් කරගෙන නැත්නම් අර කියාපු විදිහේ මේ එක එක එක එකක්ම නිවනට උපකාර වෙනවා කියාපු කාරණේ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වේවි. දැන් ඊළඟට අපි බලමු මේ අර පළමිනි එක. පළමිනි විවරණය ඇත්ත වශයෙන් බුදුරජාන් වහන්සේ අන්තිමට සර්ව සර්ව ප්‍රකාරයෙන්ම ගැළපෙනව හැටියට ප්‍රකාශ කරෙත් ඒකමයි. ස්පර්ශය පළවෙනි කොන ස්පර්ශ සමුදය ස්පර්ශයේ හටගැන්ම දෙවෙනි කොන ස්පර්ශ නිරෝධය මැද මේක සාමාන්‍යයෙන් හිතනකොට තේරුම් ගන්න අමාරුයි. නමුත් මේකට හේතුව මොකද? දැන් මේ ස්පර්ශය කියන එක ඒ ඉන්ද්‍රියත් අරමුණත් එකතු වීම තුලින් ඒ ගැටීම තුලින් ඇති වෙන එකක් හැටියට අපි හිතන්නේ නමුත් මේ ඒ දැන් තණ්හාවේ ස්වභාවය තියෙන්නේ. තණ්හාව ගැටලනවා කියලා කිව්වනේ తත්‍ර తත්‍රාභිනන්තිනි. තණ්හාව පැන පැන යන්නේ. සංසාරේ සත්වයා නිරන්තරයෙන්ම සමුදය පක්ෂයේ සිටින හැටියට අතීත ආචාර්යවරුන් ප්‍රකාශ කළ සමුදය පක්ෂය කියලා කියන්නේ Nirodha අමතක කරනවා. මේ හැම දෙයක්ම බුද්ධ වචනයට අනුව ඇතිවීම නැතිවීම සමුදය වය උදයබ්බය කියන වචනේ මේ පින්නොත්තුන් අහලා තියෙනවා. හැම දෙයකම ඇතිවීමක් නැතිවීමක් තිබෙනවා. නමුත් සාමාන්‍ය මේ සංසාරගත සත්වයා නැතිවීම අමතක කරලා, Nirodhaය අමතක කරලා, ගෙවි අමතක කරලා, නැවත නැවත අලුත් කර ගැනීමයි පුනර්භව නැවත නැවත අලුත් කර ගැනීමටයි පිළිඹෙන්නේ. ඒක තණ්හාවෙන් කරන දෙයක්. අන්න අර తත්‍ර తත්‍රාභිනන්දිනී කිව්වේ ඒකයි. පෝණෝ භවිකා කිව්වේ ඒකයි. පුනර්භවය. ඊළඟට නන්දි රාග සහගතයි. ඒ ඇල්ම රාගය නිසා සැප වේදනාව ඒවා මතු කර ගන්නවා නැවත නැවත. අර නිරුද්ධ වෙන එක අමතක කරනවා. ඒවායේ අනිත්‍යතාව අමතක කරනවා. අන්න ඒක නිසා තමයි ස්පර්ශය. ස්පර්ශයත් ස්පර්ශයේ හටගැන්ම. ඒ එතනින් උඩින් පැන පැන යන ස්පර්ශ නිරෝධයේ මැද තියෙන කාමතික කරමි. මැද තියෙන ස්පර්ශ නිරෝධය. ඒක අවබෝධ කරගන්න පුළුවන් අපි හිතමු ඕන දැන් කෙනෙකුට රස කේක් කෑල්ලක් හමු වෙනවා. අපි හිතමු කුඩා දරුවෙක් හෝ වේවා නැති කෙනෙක් හෝ වේවා ගිජු කමින් කේක් කෑල්ලක් ඔක එකපාරට රසෙයි කියලා ගිල දානවා. ඒ වෙනුවට අර කිව්ව ආකාරයට ප්‍රත්‍යවේක්ෂා කරලා හිමියමිට අනුභව කරනකොට අන්න අර රස වේදනාව පවා ඒක ඇති වෙලා නැති වෙන ආකාරය ප්‍රත්‍යක්ෂ වෙනවා ගෙවි යන ආකාරය. එතන දෙයක් නැහැ කියන අනිරෝධය හිතට අහු වෙනවා. මේක අර රාගයේ ඇල්ම නිසායි අපට මෙන්න මේ නිරෝධය අහු වෙන්නේ නැත්තේ. ඒකයි මේකේ රහස. කොට තණ්හා කියන මේ මහුංකාරිය මොකද්ද කරන්නේ? අර පැන පැන යනවා. දැන් ඉදි කට්ටක් මේ මහුම්කාරීගේ ක්‍රියාවලිය මේ පින්නතුන් දන්නවා. ඉදි කට්ට පැන පැන යන්නේ. ඒක මේ ඒක අපිට දැන් වන මහාන මහුමක නම් යටි නූල. යටි නූල ඇවිල්ලා යටි නූලේ වැඩේ මොකද්ද? යටි නූලෙන් කෙරෙන්නේ මොකද්ද? තණ්හා මාන දෘෂ්ටි වශයෙන් අර යමක් අල්ලන්න වගේ යටි නූල ඉස්සරහට පැනලා අර ඉදි කට්ට පහලට යනකොට ඒකෙන් ගැටයක් දාන. ඒ විදිහටයි මෙහි මෙහි යන්නේ. දිග මැස්මක් එනවා. ඔන්න සංසාරි මැස්ම මැහුම දාන හැටි. ගොතන එකේදීත් ඕකයි කරෙන්නේ. ගොතනකොට අර එක පොට දෙක පොට කරගෙන එතනත් අදිනහර ගැට දම දමා යනවා. ඒ ගැට වැටෙන තාක් ඒ ගෙතුම දික් වෙනවා. ඔන්න ඔය විදිහට සංසාරේ වෙන්නේ. අර උපාදාන කියලා එකට තැන ලැබෙන්නේ අතණ්හාව නිසා. තණ්හාව ළඟට තියෙන උපාදානයයි. අන්න ඒ උපාදානයයි අර මැසිමේ යටින් කෙරෙන්නේ යටි නූලෙන් කෙරෙන්නේ එතකොට ඔන්න යටි නූලට අහු වෙලා තමයි මේ දීර්ඝ කාලයක් සංසාරයේ අර මහුම් කාර්යය යටතේ අපි ඉන්නේ. ඒක හිතා ගන්න පුළුවන් මේ ස්පර්ශ කියන මේ කාරණින් පව අනිත්‍යව නැතත්. ඉතින් ඒකම තමයි ඔය විදර්ශනාව ප්‍රකාශන එක්තරා පාඩයක් තිබෙනවා. ඒ සූත්‍ර දේශනාවල එක එන කෙටි පාඩයක් අපි මෙතෙන්දී නිදසුන් හැටියට දැක්කොත් දැක්ුවොත් ගාථා පාඩයක් පුස්ස පුස්ස වයන් පස්සන් එවං තත්ථ විරජ්‍යති. පුස්ස පුස්ස කියලා කියන්නේ ස්පර්ශ කරන වාරයක් පාසා ගෙවි යාම දකිනවා. පුස්ස පුස්ස වයන් පස්සන් ඒවන් තත්ත විරජ්‍යති. අන්න එතකොට ඒක විරාගයක් ඇති වෙනවා. නොඇල්මක් ඇති වෙනවා. අර කියාපු කේක් කෑල්ල එහෙම හිට අනුභව කරනකොට අරවා කියලා මේක මිශ්‍ර වෙලා ගිහිල්ලා අන්තිමට පිළිකුල් තත්වයටපත් වෙනවා. ඒ ඒ රස ඒ ගතු රස සංඥාව එතනම ඉවරයි. ආයිත්ව කනකොට ඒකත් ඒකම තමයි වෙන්නේ. ඔන්න ඔය ටික අර නිරෝධය දකින්න අවස්ථාවේ පුස්ස පුස්ස වයන් පස්සන්. මේ නිරෝධය දකින්න පුළුවන් අන්දමට අර කියාපු විදිහට ප්‍රත්‍යවේක්ෂාවෙන් මේ ආහාරය පිළිබඳ නියම අර්ථය තේරුම් අරගෙන නොඇල්මින් මේක කරනකොට ඔන්න තේරෙනවා මෙතෙක් මේ රසය කියලා ගිල දාපු ගිජු බවට එක පාටම ගිල්ල දේ තුල එතන නෑ රස එතනත් නෑ කේක් කෑල්ලෙත් රස නෑ දිවෙත් රස නෑ මේ අර ස්පර්ශය අර ස්පර්ශයත් ඒ ස්පර්ශය නැවත නැවත මතු කර ගැනීමට තියෙන තණ්හාව ඉක්මන්කමත් නිසායි අපි මේ භ්‍රාන්තියක් බොරු හිතෙන් මවාගත්තු එකක් මේ රස කේක් කෑල්ල රසයි කියන එක ඉතින් කේක් කෑල්ල තුලින් වුණත් රහත් වෙන්න බැරි කමක් නැහැ. අන්න අර විදියට ප්‍රත්‍යවේක්ෂා කරලා අනුභව කරනවා නම් පුස්ස පුස්ස වයන් පස්සන් ස්පර්ශයක් පාසා ඒ ගෙවියාම දකිමි. අන්න එතකොට අපි ඒක ඒ තරමින් නවත්තලා ඊළඟට මේ කීපයක් කියන්න තියෙන නිසා ඊළඟට අපි බලමු දෙවෙනි අර්ථ විවරණය. අතීතය එක අන්තයක් අනාගතය දෙවෙනි අන්තය ඒක තේරුම් ගන්න පහසු වෙයි. මැද ප්‍රත්‍යুৎපන්න වර්තමානය. දැන් ටිකකට හිතලා බලන්න මේ පින්නතුන් වාහනයක් ගන්න, ගයක් හදන්න, ඒ විදිහේ යම්කිසි ප්‍රාර්ථනාවක් ඇති කරගත්තා. ඒකට ප්‍රතිපාදන ගැන හිතනවා. ඒවා දැන් ඔක්කොම ලෑත් වෙලා තියෙනවා අනාගතයේ. දැන් සමහර විට අර අහසේ මාලිගාව හැදිලා ඉවරයි. වර්තමානය ගැන ණය වෙන එක ගැන මතක නැහැ. මේ තණ්හාව කියන මේ තණ්හාව ගැටලනවා අතීතයත් අනාගතයත් වර්තමානය අමතක කරමින්. ඒක නිසා තමයි ඔය පින්නතුන් කොතිකුත් අහලා තිබෙනවනේ ඔය අර භාගිනීය සංගරක්කත වස්තු අපි වෙන අවස්ථාවක ප්‍රකාශ කළා අර සංගරක්කිත කියන හාමුදුරුවන්ගේ ගෝලයා තමන්ගේ ගුරු හාමුදුරු එක්ක කලකිරිලා මම දැන් උපවි මම දැන් සිවුරු අරින්න ඕන සිවුරු අරලා මම ඊළඟට ගිහි වෙලා මේ විදිහට මේ විදිහට ගිහිල්ලා අන්තිමට විවාහ වෙලා දරුවෙකුත් ලබාගෙන ඔහොම කතන්තරයක් හිත ඇතුලේ ප්‍රපංච වශයෙන් නැති කරගෙන මේ මේ අවස්ථාවේ ඒ තමන්ගේ ගුරු හාමුදුරන්ට පවන් සැලමින් හිටියේ වටාත්තේ අර ඒ භාර්යාව දරුවා අතෑරියයි කියලා උන හිසට ගැහුවා අන්න ඒ විදිහට ප්‍රපංචයක් තුලින් අන්තිමට වර්තමානයේ අමතක වෙනවා ඔය විදිහ දෙයක් වෙනවා. ඔන්න මොකයි එතකොට අර කොන් දෙක තණ්හාව කොන් දෙක ගැටලනවා වර්තමානය අමතක කරමින්. ඒක තේරුම් ගැනීම පහසුයි. ඔය දෙවෙනි එක. ඊළඟට තුන්වෙනි එක සැප වේදනාව දුක් වේදනාවත් අතර. අපි දන්නවා දැන් හැම සත්වයා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා දුක් වේදනාවෙන් පීඩිත වුණු පෘථග්ජනයා සැප වේදනාව පතනවායි. මොකද හේතුව ඒ සැප වේදනාව ඇර දුක් වේදනාවෙන් මිදීමේ මඟක් සාමාන්‍ය පෘථග්ජනයට තේරෙන්නේ නැත. ඒ කියන්නේ අර මැද තියෙන නොදුක් නොසුව වේදනාව ඒ පුද්ගලයාට තේරෙන්නේම නැහැ. ඒක අවිද්‍යාවෙන් බැඳුණු සත්වයාට මැද තියෙන ශාන්ත වූ නොදුක් නොසුව උපේක්ෂා තත්වය ගැන අවබෝධයක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතන මතු කරලා දෙන්නේ. එතකොට ඒ තැනත්ත කරන්නේ සැපත් දුකත් අතර සීසෝ පැදිල්ලක්. සැප වේදනාව ඉවරනකොට නැමෙත ඒක මතු කර ගන්නවා. ඊළඟට එන්නේ දුක් වේදනාවනේ. සැප වේදනාව තියෙනකන් සැපයි නැති වෙනකොට දුකයි. ඊළඟට ආයෙත් ඉතින් ඒක මතු කර ගන්නවා. අනිතකොට සැපත් දුකත් අතර සීසෝ පැදිල්ලක් තියෙන්නේ. මැද තියෙන නොදුක් නොසුව වේදනාව, මේ මධ්‍යස්ථ වේදනාව ඒ තැනත්තට අවබෝධ වෙන්නේ නැහැ. ඒක මැදයි තියෙන්නේ. ඒක අවබෝධ නොකරන්නේ මොකද්ද? කාගෙන්ද ඒක කෙරෙන්නේ? අන්න අර අර මැහුම් දාන තැනත්තියකින්. ඒ පැන පැන යන්නේ. සැපත් දෙකත් අතරයි ඉදිරියට මේ නිති පෙරලෙන්නේ ලෝකේ. අර මැද තියෙන එක ගැන අමතක කරන අදුක්කම සුඛ. ඒකයි අර ධානා සමත යානිකෙන් ඒකේ තුල සැපය තෝරුම් ගත්තා සමාධි මට්ටමේ. ඔන්න ඔය විදිහේ தත්වයක් කියන වේදනාව පිළිබඳවත්. ඒකත් තරමද්දුරට මේ පින්නතුන්ට තේරුම් ගැනීම පහසු වෙයි. ඊළඟට ඊළඟට තියෙන එක ඔන්න ඒකත් ටික සමහර විට ගැඹුරු දෙයක් වෙන්න පුළුවනි. නාමයත් රූපයත් අතර. මොකද අපි නාමය කියන එක මේ යෝගාවචර පින්නතුන් ඇරෙන සාමාන්‍ය අයට සමහර විට එකපාරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් බුදුරජාණන්සේ නාම රූප ධර්ම හැටියට ප්‍රකාශ කරන එකේදී නාමය කියලා කිව්වේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා කියන හිතටම සම්බන්ධ කාරණා පහක්. වේදනාව වේදනාව සංඥාව චේතනා කියන එක දන්නවා. වේදනා සංඥා චේතනා ස්පර්ශය ස්පර්ශය සහ මානසිකාරය මේ කියන ඒවා නාම ධර්ම හැටියට දක්වනවා. එතකොට ඊළඟට රූප කියලා කියන්නේ මේ පින්නතුන් අහලා ඇති ඔය පඨවි මාපෝ තේජෝ වායෝ කියන මේ මහා බුදු ධර්මයන් ආශ්‍රයෙන් තමයි බුදුරජාණන් වහන්සේ රූපය විග්‍රහ කළේ ඒවා පිළිබඳව ඒවා ආශ්‍රයනුයි රූප සංඥාවක් කෙනෙක් ඇති කරගන්න. ඉතින් මේ නාමයත් රූපයත් ලෝකයට මෙන්න මේ දෙකයි පේන්නේ. මේ නාම රූප දෙක අතරින් තියෙන්නේ විඥාණය. මොකද හේතුව එහෙම කියන්නේ මොකද මේ මේ දෙකම විඥාණයට සම්බන්ධයි. නාමයේ තියෙන ඒ නාම ධර්ම ටික වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඒවා විඥාණය තුලින්මයි ඒවා තියලා තිබෙන්නේ. ඊළඟට රූපේ හැටියට අපි අඳුර ගන්න ටික. අපි මේ භෞතික වශයෙන් තේරුම් ගන්නව නෙවෙයි මේ ධර්මානුකූලව තෝරනවා නම් එතන බුදුරජාණන් වහන්සේ පෙන්වු කරනවා අපි පටවි කියලා ගන්නෙ මොකද්ද? අර තදගති බුරුල් ගති ආශ්‍රයෙන් අපි ඒ එතන ඒ නාම ධර්මයි උපකාර කරගන්නේ රූප ධර්ම තේරුම් ගැනීමට පවා. තදගති බුරුගති ආශ්‍රයෙන් අපි පටවි කියලා සංඥාවක් ඇති කරගන්නවා. ඊළඟට ඝනගති දියාරුගති ආශ්‍රයෙන් ආපෝ ධාතු ගැන අපි අපි අඳුන ගන්නවා ඒක. ඊළඟට උණුසුම් සිසිල් ගති ආශ්‍රයෙන් තේජෝ ධාතු හඳුන ගන්නවා. සැලෙන පිම්බෙන ගති ආශ්‍රයෙන් වායෝ ධාතු හඳුන්වනවා. ඉතින් ඔන්න ඔහොම අපි හිතෙන් ඒ ගත්තු ඒ රූප සංඥාවයි අන්තිමට රූප හැටියට තියෙන්නේ. ওই දෙක එතකොට ඔකට මැදින් තියෙන විඥානයයි. ඉතින් මෙන්න මේ විඥාණය අය විදිහට බැලුවාම දැන් ඒක ඒකම තමයි අතීත ආචාර්යවරු පවා දක්වන්නේ නාමයත් රූපයත් ඔවුනොන් සම්බන්ධව යන්නේ. එකිනෙකාට උපකාර වෙමින්. තනිව හිට ගන්න බෑ එක්කෙනෙකුට. ඒක පැරණි උපමාවක් දක්වලා තියෙනවා ඔය ආටු ආචාර්යින් වහන්සේලා එම නාමයත් රූපයත් මේ සංසාරේ යන ගමන දක්වලා තියෙන්නේ ඇස්පෙනෙන කොරත් අන්ධ ඇවිදින්න පුළුවන් එක්කෙනත් යන ගමනක් හැටියටයි. ඇවිදින්න පුළුවන් නමුත් ඇස්පෙන්නේ නැති ඒ අන්ධයාගේ කර පිට නැගලා ඉන්නවා කොරෙක් පිලෙක්. යාට ඇවිදින්න බැරි වුණාට ඇස් පේනවා. මොන ඉතින් යා කියන පාර අනුව මේ පුද්ගලයා යනවා. ඉතින් මේ අන්ධයයි කොරයි යන ගමන වගේ දක්වලා තියෙනවා මෙන්න මේ සංසාර ගමන. නමුත් යම් අවස්ථාවක් තේරුම් ගත්තනම් මේ දෙකට මැදින් තිබෙන විඥානය. මේක ඊටාම තේරුම් ගැනීමට අපහසු කාරණයක්. මේකට අපි තවත් සාමාන්‍ය ගොඩේ උපමාවක් වගේ දෙයක් දුන්නොත් අපි එහෙම කියන්නේ මේ ඒවායේ සරලත්වයේ සලකලයි ඒකට නිග්‍රහ කිරීම වශයෙන් නෙවෙයි මේ පින්නතුට තේරුම් ගැනීම පහසු වීමට දැන් ඔය ඒ දණ්ඩක් උඩින් යන බල්ලෙක් සමහර විට තමන්ගේ ඡායාව දකිනවා වතුරේ ඌට ටිකකට අමතක වෙනවා මේ වතුරේ ස්වභාවයක් තියෙනවා පිළිඹු කිරීම කියන එක ඌ හිතා ගන්නවා මේ වතුරේ ඉන්න බල්ලෙක් කියලා දිය බල්ලෙක් ඉතින් මේ දිය බල්ලා එක එක ගොරවනවා එයා ඒ ප්‍රතිචාරය දක්වනවා එක වල්ගේ හොලවනවා එහෙම නැත්නම් නිතර නැවත නැවතත් කුතුහලෙන් බලනවා බල්ලා දන්නේ නැහැ බල්ලා නිසයි පෙනෙන්නේ කියලා පෙනෙන බල්ලා කියලා හිතාගෙන බලනවා ඉතින් මෙතන අන්න නාම ධර්ම ධර්මවල ක්‍රියාකාරීත්වය තමයි අර බලන බල්ලා තුල තිබෙන්නේ පෙනෙන බල්ලා තමයි ඒ රූපය ඒ දෙකටම මැදින් තියෙන්නේ අර ජලයේ පිළිඹු කරන ස්වභාවය එතකොට පින්නතුනි විඥානයේ තිබෙන ඔන්නහ පිළිමු කරන ස්වභාවයක්. අපි අර ප්‍රත්‍යවේක්ෂා කියලා කිව්වේ එහෙමයි. කිව්වෙත් ඒකයි. විඥානයේ තිබෙනවා. ඒකමයි මායික මායාකාරී తත්වය. විඥානයේ තිබෙනවා පිළිමු කරන ස්වභාවයක්. ඉතින් ඒ ඒකම තමයි හරියාකාර මෙනෙහි නොකරොත් ඒකට අහු වෙනවා. ඒකට කියන්නේ අයෝනිසෝ මනසිකාරය. වැරදි විදිහට මෙනෙහි කරොත් අර බල්ලා වගේ අන්න එහෙනම් අර අතනම රැඳිලා ඉන්න වෙනවා ඒ දණ්ඩ උඩ. වල් ගෙවන වන. එහෙම නැත්නම් ගොරව ගොරව. මොකද ඒ ඒ බල්ලා දන්නේ නැහැ. අර ඒ පෙනෙන බල්ලා පෙනෙන බල්ලත් බලන බල්ලත් අතර වෙනස. ඒ වගේ තමයි නාමයත් රූපයත් යන ගමන. ඉතින් ඔන්න ඔහම ඒ විඥානයේ මැදින් තියෙන බව විඥානයේ පිළිඹු කරන ස්වභාවය සාමාන්‍ය ලෝකයට ප්‍රකට නැහැ. ඒක අර විදර්ශකයා තේරුම් ගන්න ඕන මෙනෙහි කිරීම තුලින් විදර්ශනාවේදී හැම එකක්ම මෙනෙහි කිරීම ශීඝ්‍රව මෙනෙහි කිරීම කියන ඒ ව්‍යායාමය යොදන්නේ ඔය අටික තම තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්නයි මේ වචනෙන් කිව්වට හරියන්නේ නැහැ ඒක යම් අවස්ථාවක නාම රූප අවබෝධයේදී මේ නාමයක් මේ රූපයක් අතර ඒ තියෙන කවලං ඒක එකක් හැටියට ඒකකයක් හැටියට ගන්නවා වෙනකොට ඔන්න තේරෙනවා යම් අවස්ථාවක මේ නාමය නිසායි රූපය තියෙන්නේ රූපය නිසායි නාමය තියෙන්නේ මේකට මැදින් තියෙන්නේ මායාකාරී විඥානයයි මේ රූප ධර්ම කියලා අපි හිතන ඒවා තනිකර රූප ධර්ම නෙවෙයි. අපේ මේ හිතෙන්ම අර කියාපු විදිහට තදගති, බුරුල් ගති ආදී නාම ධර්ම ආශ්‍රයෙන් රූපය තේරුම් ගන්න. ඊළාට නාම ධර්ම වලට අර වේදනා සංඥාචේ ආදී මතු කරගන්නත් අපට උපකාර වෙන්නේ අර කියාපු රූප සංඥාවමයි. එකිනෙකට උපකාර වෙනවා. ඉතින් මේ අන්ධයයි කොරයි යන ගමනේ මේක මේ ධම්ම අවස්ථාවක ඔය මදයි කොරා කියලා කිය තේරුම් අරගෙන මේ සංසාර ගමන අතර කරන්න කෙනෙක් හිතුවනම් අන්න එහෙනම් නාම රූප අර විදියට නුවණින් තේරුම් අරගන්න උත්සාහවත් වෙනවා. ඉතින් ඒ නාම රූප ගැන විග්‍රහය ඔන්න ඊළඟට ඒ වගේම තමයි ආයතන පිළිබඳව කියාපු කතාව. මේ ආභ්‍යන්තර ආධ්‍යාත්මික ආයතන 6 අර කිව්වා වගේ ඇස කන නාසය දිව කය මන ඊළඟට බාහිර ආයතන 6 තමයි රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ මන මේක තේරුම් ගන්න උපකාර වෙන්නේ අපි කවුරුත් මේ නිතර අහලා තියෙන නිතර අපි ඒවට යොදා ගන්නත් සිද්ධ වෙන මිරිඟුවේ උපමාවයි. මුවාට මිරිඟුවයි කියලා මොනවා දන්නේ නැහැ. මුවා හිතන්නේ වතුරේ කියලා. මුරුඟුව ඈත පෙනෙන ඒ දර්ශනය වතුරේ කියලා හිතාගත්තා. ඔන්න එතකොට ඒක අර බාහිර ආයතනය ඒක එතන තියෙන හැටියට හිතාගත්තා. ඇස මෙතන තියෙන ආධ්‍යාත්මික ආයතනය. ඇසේ වැටිච්ච ඡායාවක් අර විඥානය නිසා මේ දුවන්නේ කියන එක මුවාට කල්පනාවක් නැහැ. මැද විඥානය ගැන අවබෝධයක් නැහැ. ඒක නිසා මුවා මෙතන තියෙන මෙතන ඉඳලා අර වතුර ඔස්සේ දුවන වතුර අල්ල ගන්න දුවනවා මිරිගුවේ අර මිරිගුවේ ක්‍රියාකාරීත්වය එතන ඉඳලා මේ පින්නතුන් හිතා ගන්න පුළුවන්. ඔන්න ඕකයි ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතනත් හය අතරේ මැද විඥානය තියෙනවා කියලා කිව්වා. ඕක ගැටලාන්නේ තණ්හාවයි. අර තෘෂ්ණාව, දුක තෘෂ්ණිකා කියලා කියන්නේ මිරිගුවට. දුක තෘෂ්ණිකා මුවාට තණ්හාව මුවාගේ පිපාසය නිසා ඌ දුවනවා. ඌට පෙනෙන අර ඇහැයි වැටුණු ඡායාව ඔස්සේ දුවන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ දේවල් තමයි ඒ හය ඒ මිරිඟුව කියන වචනය ඇත්ත වශයෙන් බුදුරජාන් වහන්සේ සියලුම සංඥාවන් පිළිබඳව දෙනවා. රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ආශ්‍රය නැති කරන හැම සංඥාවක්ම මිරිඟුවක් හැටියට දක්වන්නේ අර තෘෂ්ණාව විසින්. තෘෂ්ණාවය නිසා ලෝක සත්‍යය මේක දෙකක් හැටියට තෝරගෙන කන්නනවා. ඊළඟට ඔන්න අන්තිම එක එක ටිකක් ගැඹුරුයි. නමුත් සක්කාය කියලා කිව්වේ අපි අර කලින් සඳහන් කළ ආකාරයට පංච උපාදානස්කන්ධයමයි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා මේ අල්ලාගෙන ඉන්න පංච උපාදානස්කන්ධය මොහොතක් පාසා ගොඩ නැගෙනවා. අපි අපිට මේ පෙනෙන්නේ නැතුවට මේ මේ දැන් මේ ස්ථානයට එන අවස්ථාවේ මේ මේ පින්නතුන්ගේ තිබුණ පංච උපාදානස්කන්ධය නෙමෙයි දැන් ඒක ගොඩ ගැහිලා. ඒ ගොඩ ගැසීමට කියන උපචය කියලා. ඒක එකතු වෙනවා. ඒකතු වෙන්නේ අන්න එතනත් අර තණ්හා මාන දෘෂ්ටි ආදී වශයෙන් ඒ අන අද්දකීම් Tamange කියලා අල්ල ගන්නවා. ඒ විදිහට මේ උපාදාන ගොඩවල් එකතු වෙනවා. ඉතින් ලෝකයා සාමාන්‍ය ලෝකයා සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ මේක ආත්ම වශයෙන් ගන්නවා. රූපය මගේ ආත්මය, වේදනාව ආත්මය. එහෙම නැත්නම් ඒ ආත්මය තුල රූපය තියෙන ওই නොයෙකුත් ආකාරයෙන් 20 ආකාර සක්කාය දෘෂ්ටි කියලා කියනවා. 20 ආකාරයකින් මේ පහ ගැන රූප වේදනා සංඥා සංඛාර විඥාන ගැන ප්‍රකල්පණය කරනවා මමයේ මාගේ කියලා. ඒ වගේම නිත්‍ය සංඥාවක් ඒව තුල ඒ නිත්‍ය සංඥාවක් ඒ අය ඇති කර ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මේ මේ සත්කාය ඊළඟට ඒක නිසාම අර මැද තියෙන Nirodhe නොදැනීමෙන්. ඒ කියන්නේ මේවා ගෙවි යන ස්වභාවය. අනිත්‍ය අනිත්‍යතා දර්ශනය ඇති කරගත්තු තැන තේරුම් ගන්නවා. මේ අසත් අනිත්‍යයි, රූපත් අනිත්‍යයි, මේව නිසා ඇති වෙන ස්පර්ශත් අනිත්‍යයි, ඒව නිසා ඇති වෙන වේදනාත් අනිත්‍යයි. අනේ අනිත්‍ය සංඥාව වැඩුණු අවස්ථාවේ අර පංච උපාදානස්කන්ධයේ රැස්වීම වෙනුවට ගෙවි යාමක් සිද්ධ වෙනවා. ඒක ගෙවිල යාන පටන් ගන්නවා. නමුත් ඒ අර Nirodhe දුටුවට පස්සේ අන්න ඒක නිසා තමයි සක්කාය කියන එක ඒකාන්තයක් සක්කාය සමුදය. අර පස්ස සමුදය ගැන කිව්වා වගේ. සක්කාය නැති නැවත නැවත ඇති කිරීම. ඒක කරන්නේ තණ්හාව තුලින්. සක්කාය නිරෝධය මකා හරිමින්, නොතකා හරිමින්. ඔන්න එතකොට අන්න අර මේ මහුම් කාර්ය කරන වැඩේ අපිට පේනවා මොකද්ද කියලා. ඉතින් මෙන්න මේ මහුම් කාර්ය ඔය යටි නූලෙන් කරන වැඩේ යම් අවස්ථාවක විදර්ශකයාට වැටහෙන හැටිත් ඊළඟට අපිට කියන්න වෙනවා අර උපමාව ආශ්‍රයෙන්ම. දැන් මේ පින්නතුණු ගෙදර දොරවල් වල තියෙන මහණ මැසිමි මහගෙන මහගෙන යනකොට හදිසියේ අර යටිනූල ඉවරුණා නම් යටිනූල ඉවරුණ හැටියේ පිටට බලනකොට මැහිලා තියෙනවා. නමුත් රෙදිපටවල් දෙක වෙන් වෙලා තියෙන්නේ. මැහිලා නැහැ. අන්න ඒ විදිහේ දෙයක් තමයි පින්නතුණි ඔය විදර්ශකයාට යම් අවස්ථාවක අර අනිත්‍ය සංඥාව තුලින් උද්‍යප්පේ ඥාණය මතුවෙලා ඇතිවීම නැතිවීම දෙක දැකලා ක්‍රමක්‍රමයෙන් මේකේ මේකෙන් මිදෙන්න බලන තැනැත්තා අර සංසාරයේ දිගට ගෙනියන්න උනන්දු වෙන පුද්ගලයා සමුදය දිහා බලන්න වගේ අද අද රෑ අද හැන්දෑ ඊර බැස්ස තමයි හෙට උදේට නැගී කිසි බයක් වෙන්න දෙයක් නැහැ. අද ඊර බැස්ස බව ඇත්ත. ඒ උනාට හෙට උදේ නගිනෝනේ. අන්න ඒ විදිහට මේ වැරදුන තමයි. මේක එහුණා. ඒ උනාට ඊළඟ එක හරි. මේ ස්වීප් ටිකට් එක හරි ගියේ නැහැ. ඊළඟ එක හරි. ඉතින් ওই විදිහට අන්න අර ඇති කර කර මේවා තණ්හාව තුලින් ඔය දිගට යනවා. නමුත් යම් අවස්ථාවක තේරුම් ගත්තනම් මේවා යන නිරෝධ తত্ত্বය. එතකොට ඒ අවස්ථාවේදී ඒක දිගටම ගියාම ඒක ගැඹුර ඇතිවන අවස්ථාව තමයි භංග ඥානය හැටියට දක්වන්නේ. භංග ඥානය. අන්න ඒක ගැනයි අර අපිට හිතන්න තියෙන්නේ අර කලින් කිව්ව ආකාරයට පුස්ස පුස්ස වයන් පස්සම් ස්පර්ශයක් පාසා නිරෝධය දකින්න. ඒ සිතේ සිතට ඇතිවෙන හිතවිලි පවා බින්දෙන ආකාරයට පෙන්වන තරමට උග්‍ර වුණාම විදර්ශනා ඔන්න ඊනාට අර විදර්ශනා මාර්ගය ක්‍රියාත්මක වෙලා අන්තිමට අර මේක පිළිබඳව නොයල්ම නිබ්බිදාව සසර කල කිරීම ඒ තුලින් ඇති වෙලා අන්තිමට නොයල්ු විරාගය ඒක තුලින්මයි අන්තිමට විමුක්තිය වෙන්නේ අන්නේ විමුක්ති අවස්ථාවේදී තමයි අර කියාපු යටිනූල යටිනූල ඉවරුණා වගේ මැස්මක් වගේ එකක් යනවා නමුත් මැහිලා නැහැ. මැහුණා නම් ඒක දැන් මේ කාලේ ඔය කියන හැටියට කාලයේ දේශය අනුව විග්‍රහ කරන්න පුළුවන්. ඒක කාලයටත් අහු වෙන්නේ නැති, දේශයටත් අහු වෙන්නේ නැති මහා පුදුම දෙයක් සිද්ධ වෙනවා. ඒකටයි ලෝකෝත්තර කියලා කියන්නේ. ලෝකෝත්තර තත්වය කියලා කියන්නේ විනතුණි ඒකටයි. අන්න අර විදිය හිත. අර ග්‍රහණයෙන් මිදිලා යටි නූලෙන් මිදිලා පුදුම විදියේ ශාන්ත ප්‍රණීත තත්වයකටපත් වෙනවා ඒ ඵල සමාපatti අවස්ථාවේදී. අයෝපය උපමාව තුලින් අපිට ගන්න තියෙන ඒ තණ්හා අර ඒ තන සතුරු වෙන තණ්හා මහුම්කාරියගේ වැඩ අත්හිට වුණු අවස්ථාව තමයි ඵල සමවත. එතකොට ඒකයි විමුක්තිය. එතකොට සංසාමී අපි නිවන කියලා කියන්නේ තණ්හාව ක්ෂය කිරීම මොන වචනේ යෙදුවත් මේ ශාසනයේ ඇති පරමාර්ථය අපි පිළිගන්න ඕන විමුක්තිය බව. දුක කියන මේ මහා දුක දුක් ගොඩක් තියෙන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මම වෙන දෙයක් නෙවෙයි ප්‍රකාශ කළේ මේ ලෝ සදාකාලික පැවැත්මක් නෙවෙයි දුක සහ දුකෙහි නිරෝධය එච්චරයි මගේ කතාව දුකක් ගැන ලෝකයා පැමිණිලි කරනවා. මම ඒකට විසඳුම දුන්නා. දුක නිරෝධය. ඒ මිසක් මේක සදාකාලික නිට්ටය අන ආත්ම ස්වභාවයක්වත් මොකක්වත් නෙවෙයි. අනාත්ම දර්ශනයේ හරය ඒකයි. එතකොට අර බුදුරජාන් වහන්සේ මේ මුළු මහත් සද්ධර්මය සල්ගහට උපකාර කළ අවස්ථාවේ සල්ගහේ අරටුව තමයි. ඒ සල්ගහේ උපමාවේදී මුලදී කොළ රිකිලිය ආදී සීලයට උපමා කර ඔහොමම ධර්මයේ ඒ කොටස් ප්‍රකාශ කරගෙන ගිහිල්ලා අන්තිමට සල්ගහේ අරටුව මොකද්ද? අකුප්පා චේතෝ විමුක්ති නමින් හඳුන්වන ඒ නිර්වාණ තත්වයයි. කුපිත නොවන අචල චල නොවන ඒ අන්නර කියාපු තත්වයයි. අර ග්‍රහණයෙන් මිදුණු සම්පූර්ණ විමුක්ත සිතයි. ඒ විමුක්ත සිතේ මේ කොනක් නැහැ, ඒ කොනක් නැහැ, මැදත් නැහැ. ඒ ටික තමයි අර බාහ්‍ය සූත්‍රයේ කියු මේ පින්නතුන් දන්නවා. නේව ඉද න හුරං න උභයමන්තරි. මෙතනත් නැහැ, එතනත් නැහැ, මැදත් නැහැ. ඒ සේවන්තෝ දුක්ඛස්ස. ඕකමයි දුකේ කෙලවර. ඔන්න එතකොට මේ බාහ්‍ය කියන මේ ශ්‍රේෂ්ඨ තාපසතුමා ඒ බුද්ධ වචනේ ඒ කෙටි පාඨයකින් ප්‍රත්‍යක්ෂ කරගත්තු ඒ ධර්මයයි අපි මේ පැයක් තිස්සේ කෙටියෙන් කියතොත් මේ නොයෙකුත් ආකාරයෙන් දැක්ුවේ. එතකොට එතනයි නිවන තියෙන්නේ. අර කිව්වා කොන් දෙකක් නැති, මැදක් නැති, චිතිජයක් නැති දර්ශනපතයක් වැනි ඒ පුදුම විදිහේ අරහත් ඵල සමාපත්තියෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න නිර්වාණ තත්වයයි අපේ මේ බෞද්ධින් හැටියට අපේ පරමාර්ථය මිසක් කර වෙන ඒ ඒ අය හිතන දෙයක් නොවන බව අපි තේරුම් ගන්න ඕන. සම්මාදිටේ පිහිටලා මේ ගමන් යාමට අද දින මේ රැක සීලය මේ කළ භාවනාව මේ ඇසූ බණ හේතු වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට මෙතෙක් මේ ධර්ම ශ්‍රවණය තුලින් මේ පින්න තුන් රැස් කරගත් කුල සම්භාරය අපි මේ ධර්ම දේශනාව තුලින් රැස් කරගත් කුසල සම්භාරයත් අර කියාපු ධර්ම දානේ ඇති අගේ අපි හිසිපත් කරලා ඒක මේ ලෝකයේ අවීචිසට අකනිටා දක්වා සියලු ලෝක සත්වයන් මේ පින්නතුන්ගේ ඥාතීන් ඇතුළු හැම දිනෙකම අනුමෝදන් වෙත්වා යන අනුමෝදන් වීම තුලින් තම අවස්ථාවක ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් මිදලා අර තණ්හා මහුම්කාරියෙක්ම වලවුතුම මහා මහණිවරට පැමිණෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. එතකොට මෙතික් මේ මේ ගාථා කියලා පින් දෙන්නේ තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සම්පේ දේවානුමෝ සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අනුපදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु दुःखपत्ताजनि दुःखाभयपत्ताजनि भया शोकपत्ताजनि शोका हन्तु सभ्ये विपाणिनो दुःखपत्ताजनि दुःखाभयपत्ताजनि भया शोकपत्ताजनि शोका हन्तु सभ्ये विपाणिनो दुःखपत्ताजनि दुःखाभयपत्ताजनि भया සෝකප්පත්තාන මිසෝකා හුන්තු සම්බේ විපානෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ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 අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජති ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.